නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තිරුවන් සරණයි නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේව උත්තම පින්වල් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැප සැලසේවා සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඔබ මේ ඉගෙන ගනිමින් සිටින්නේ අපේ ජීවිතයේ අපි යහපත් හිතෙන් යමක් කළොත් යහපත් සිතෙන් යමක් කිව්වොත් යහපත් හිතෙන් යමක් කළොත් ඒ පහන් සිතින් කරන කියන සිතන එහි කර්මය තමාම දායාද කරගන්නා බව හොඳ කළොත් තමාට යහපතත් නරක කළොත් තමාට අයහපතත් සැලසෙනවා. තමා විසින් කරන කියන දේවල් භුක්ති විඳින්නේ තමන්මයි සංසාරේ. නිසා හොඳ කළොත් ඒකත් ඔබට නරකක් කළොත් ඒකත් ඔබට. හොඳ නරක ගැන කියලා දෙන ධර්මයේ පිළිගත්තොත් ඒකත් ඔබට හොඳ නරක ගැන කියලා දෙන ධර්මයේ පිළිගත්තේ නැත්නම් ඒකත් ඔබට. මේ හොඳ නරක පින්පව් ගැන කියලා දෙන ඒ දහම තේරුම් ගැනීම කුසල් අකුසල් ගැන තියෙන වැටහීම මෙලෝ පරලෝ ගැන තියෙන වැටහීම දෙව්ලොව නිරේ ගැන තියෙන වැටහීම සම්මා දිට්ඨියටයි අයිති. එතකොට මේ පින්පව් විශ්වාස කිරීම මෙලොවක් පරලොවක් විශ්වාස කිරීම අපාය දෙව්ලොව විශ්වාස කිරීම මත තමයි ලැජ්ජා බය උපදින්නේ. පව් කරන්න ලැජ් පවට ලැජ්ජාවත් විපාකෙට බයත් උපදින්නේ. එතකොට ලැජ්ජා බය කියන එක මේ බුද්ධ ශාසනයේ විශාල භාග්යක් ඒ ගුණේ Tamanට තිබුණොත් ඒකට කියනවා දේව ධර්මය කියලා. ඉතින් ඒ නිසා මේවා තේරුම් ගන්න ඉතින් අද දවසේ දිවසින් දුටු දෙව්ලොව සැප උතුම් දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ පින්වත් PG ප්‍රසන්න කුමාර මහත්මයා සහ KW සෝමාවති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විශේෂයෙන් මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා සියක් නමක් සංඝයාට දානයක් මේ පූජා කළා පින්කමක් කරන්න. ඉතින් ඒ පින්කමට ආශිර්වාද පිණිස තමයි මේ පින්වතුන් අද මේ ධර්ම දානේ ඉස්සල්ලාම දෙන්නේ. ඉතින් ඒ නිසා අපි අද දවසේ මේ ධර්ම දාණයෙන් රැස් වෙන සියලුම පින් බලෙන් ඒ මේ පින්වතුන්ට මේ සියක් නමක් සංඝයාට දෙන දානේ සුවසේෂ්ඨ සිද්ධ කරගන්න ලැබේවා කියන සිත ප්‍රාර්ථනාව මුලින්ම සිද්ධ කරනවා අවසානයේත් අපි සිත ප්‍රාර්ථනා කරමු. ඉතින් පින්වතුනි දෙව්ලෝ උපන් දෙවියන්ගේ මනුස්ස ලෝකේ කරපු පින්කම් ගැන අපි ඇහුවා. බලන්න සමහර අය ගොඩාක් දුෂ්කරව තමයි පින්කම් කරලා තියෙන්නේ. අපි ගිය පාර කතා කළා මේ ජීවිතේ දෙවෙනි කළා. සමහර අයට පින්කම් කරන්න ගිහිල්ලා ජීවිතේ නැහිලා. ජීවිතේ නැහිලා. නමුත් ඔවුන්ගේ පින ඔවුන්ව සැපවත් කළා. ඉතින් මේ දුක්ඛිත නරකාදීන් උඩට යන්න නැත්තම් අනේ ඒ වාගේ සැපක්. හේතුව එච්චර මේ ලෝකේ දුක්ඛං දුක්ඛං කටළු වැඩි. ඉතින් දිව්‍ය ලෝකේ ගියාට පස්සේ මේ පින්වතුන් හොඳ කාරණාවක් කියන්නම්. ඒ තමයි මීට කලින් අපි සුනන්දා, ශ්‍රද්ධා, උපෝසතා ආදී වශයෙන් උපාසිකාව දෙව්ලෝකීය විස්තර එක දිගට කියාගෙන යද්දී මට එක ගාතාවක් විස්තර කරන්න අමතක වුණා. ඒ තමයි උපෝසතා විමානවත්වයේ තියෙනවා උපෝසතා දෙව්දුව දිව්‍ය ලෝකෙ ගිහිල්ලා අප්‍රමාණ සැප විඳිනවා. ඉතින් ඈ මොගලම් මහරහතන් වහන්සේට ඈ කියනවා මම මේ මනුස්ස ලෝකෙදීන් රැක්ක සීලය රැක්ක උපෝසතය ඒ වගේම යහපතේ හැසිරීම පන්සිල් රැක්ක එක දන් දීම තමයි මං මේ දෙව්ලොව සග්දවිඳුගේ බිරිඳක් වෙලා උපදින්න තරම් මට මේ මහානුභාව සම්පන්න වුණේ. ඒ ස්වාමීනි මම දුක් වෙනවා කියනවා දෙව්ලෝ ඉපදීම ගැන. ඊට පස්සේ මොගලන් මහරහතන් වහන්සේ අහනවා මොකද දෙව්ලෝ ඉපදීම ගැන දුක් වෙන්නේ මෙච්චර සැප සම්පත්තියක් තියේදී. අනේ ස්වාමීනි වෙන කාලෙක නම් කමක් නැහැ. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මං ඇස් දෙකෙන් දැකලා රහතන් වහන්සේලා ඇස් දෙකෙන් දැකලා බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට දම්පැම් බෙදලත් අනේ මට උන්වහන්සේලා ළඟ ඉඳලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණානේ ඉතින් මට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණා. මගේ හිතත් මේ දෙව්ලෝ පිහිටියා. ඉතින් මට දැන් දුක හිතෙනවා කිව්වා අපරාධේ මට ඒ ජීවිතේම සංසාර දුකෙන් නිදහස් වෙන්න තිබ්බනේ කියලා. පින්වතුනි මේ බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ දැකපු අය මේ. ඊට පස්සේ මොගලම් මහරහතන් වහන්සේ කියන මේ උපෝසතා බය වෙන්න එපා. ඔබගේ වයස මේ ආයුෂ කොච්චර තියනවද හුව මේ දිව්‍ය ලෝකේ. ස්වාමීනි මට පේනවා 3 කෝටි 60000ක් මට මේ දිව්‍ය ලෝකේ ආයුෂ තියෙනවා. එතනින් පස්සේ මම මැරිලා මනුස්ස ලෝකෙට තමයි යන්නේ කිව්වා. අවුරුදු 3 කෝටි 60000ක් ආයුෂ තියෙනවා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා මා බා යුපෝසතා උපෝසතා බය වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාලා නේද සසර දුකින් සතර අපායෙන් නිදහස් වෙන්න මාවතක්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් මාවතක්. ඉතින් ඔබ මේ දෙව්ලොවදින් එක පුරුදු කරන්නකෝ. ඒතර මුගලන් මහරහතන් වහන්සේ දිරිමත් කරනවා දෙව්ලොව සිට මාර්ගය වඩන්න. එතකොට මුගල දෙව්ලොව සිට මාර්ගය වඩන්න බැරි නම් මුගලන් මහරහතන් වහන්සේ උනාන්දු කරන්නේ නැහෙනි. එහෙනම් බය වෙන්න එපා කියලා කියන්නේ නැහෙනි. ඉතින් ඒ උපෝසතා මේ මාර්ගය මේ දියුණු කරමින් මේ බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබන්න ඉතාමත් වෙහෙසෙනවා අදටත් දෙව්ලොව. ඉතින් ඒ නිසා ඒ බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ දැකලා රහතන් වහන්සේලා දැකලා ඒ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන යුගයේ මාර්ගඵල අවබෝධ කරගන්න බැරි බැරි වෙච්ච අය ඇත්තටම දිව්‍ය ලෝකෙ නෙමෙයි බ්‍රහ්ම ලෝකෙ ඉපදුනත් දුක් වෙන්න වටිනවා. එතකොට අද කාලේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බණපදයට පවා ගරහනවනේ. එතකොට අද කාලේ ගැන කවර කතාද? අද මිනිස්සු මේ කරගන්න කර්ම වලින් මිනිස්සු කොයි කොයි ලෝකේ යයිද? දැන් බලන්න මරණේ පිනිපිනි. දැන් ලෝකේම වසංගතෙන් යටපත් වෙලා මිනිස්සු මැරිලා මිනිස්සු මිනි කඳන් ඒ වගේම රොත්ත පිටින් සතා සිව්පා වගේ මිනි ගිහින් දානවා දැකලා එක එක්කිනා මැරෙනවා දැකලා එක එක්කිනාගේ ශෝක විලාප අහලා ඒ මිනිසුන්ගේ හිතවල රාග දේශ මොහ අඩු වෙන්නේ නැහනේ. ඒ රටේ ලෝකේ මිනි බලබලාම Facebook වලින් බලබලා ඉන්න කොල්ලෝම තවත් හාඳුරු නමකට හරි ගරහනවනේ මේ කලබලාස්සේ. මේ හැම පැත්තෙම භයානක දේවල් පිනිපෙනීම තෙරුවනට ගරහනවා. රතන සූත්‍රයට ගරහනවා. බණ කියන ස්වාමීන් වහන්සේලාට ගරහනවා. ස්ථානවලට ගරහනවා. ඉතින් මේ ඒ එතකොට හොඳටම තේරෙනවා පිරෙන්නේ නම් දෙව්ලොව නෙවෙයි. ඉතින් ඒ නිසා හැබැයි දිව්‍ය ලෝකයකට ගියොත් එහෙම දැන් අපිට ඉදිරියට එනවා මේ මිනිස්යාගේ ආයුෂ මේ අවුරුදු 1000 10ට අඩු වෙලා ඒ කාලෙට මෘග සංඥාව පහළ වෙනවා. ඒ කියන්නේ දැන් වැද්දෙකුට මුවෙක් දැක්කට පස්සේ මරන්න හිතෙන්නේ. ඒ වගේ මිනිසුන්ට තව මිනිසෙක් දැක්කට පස්සේ අර වැද්දෙක් මුවෙක් දැක්කා වගේ මරන්න හිතෙනවා. රාග දේශ මොහ අධික වෙනවා. දැන් මේ බනහන වැඩිහිටි අය ඉන්නවා නම් ඒ වැඩිහිටි අයට තේරෙයි ඔයාලගේ මුල් කාලේ ඔයාලගේ තරුණ කාලේ තිබ්බට වැඩිය කෙලෙස් ගින්න කෙලෙස් 1000 දැන් තරුණ අයගේ වැඩියි. තුරේ මෙච්චර 1000ක් මෙච්චර ගින්නක් වැඩිහිටි අයගේ කලින් ජීවිතවල තිබ්බේ නෑ මුල් කාලේ. එතකොට ඉදිරියට තව වැඩි වෙනවා. මේ ලෝකයේ එන්න එන්න රාගය වැඩි වෙනවා. එන්න එන්න ද්වේෂය වැඩි වෙනවා. එන්න එන්න මෝහය වැඩි වෙනවා. රාග දේශ මෝහ වලින් දැවෙන කර්ම තියෙන සත්වයා තමයි ඊළඟට ඉපදෙන්නේ. එතකොට මේ මිනිස්සු අතින් ගොඩාක් අකුසල් කරනවා. තිරිසන් වගේ ජීවත් වෙනවා. මව පියා අඳුරන්නේ නැති තත්වයට එනවා. ඉතින් ඒ නිසා පින්වත්නි දැන් මේකේ තියෙන වාසිය තමයි ඔබට දැන් තේරෙයි මම දැන් ඊළඟට කියන විමානවත්වත් එක්ක සමහර අය කාශ්‍යප බුද්ධ ශාසනය තමයි දෙව්ලොව ගිහිල්ලා තියෙන්නේ ගෞතම බුද්ධ ශාසනය දක්වාත් ඉන්නවා. තවම ඉන්නවා දෙව්ලොව. මොකද යාළගේ ආයුෂ ඉවරෙච්ච ගමන් ආයෙ දෙව්ලොවම උපදිනවා. එතකොට මොකක් හරි බලවත් පුණ්‍ය සංස්කාරයකින් දෙව්ලොව ගියොත් එහෙම ඔන්න ඔය මං කිව්වේ මනුස්ස ලෝකේ තියෙන මෘග සංඥා ආදී මහා බලවත් අකුසල සමය පන්න ගන්න පුළුවන් එයාට. ඊළඟට ඊට අමතරව තමයි ඊට අමතරව දෙව්ලොව සිටින දෙවිවරුන්ගේ දහම් කතාව තියෙනවා. අනිත් එක තමයි ධාතු පරිනිර්වාණ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර 이르දිහෙ මැවෙන අවස්ථාවක් එනවා. එදත් බොහෝ දෙනා මේ ධර්මයේ පිහිට සලසා ගන්නවා. ඉතින් ওই වගේ අවස්ථා ටිකක් තියෙනවා. ඒක දෙව්ලොව ඉන්න දෙවියන්ට තමයි ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ බලන්න මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොව වැඩලා බුදුරජාන් වහන්සේට ඇවිත් කියා හිටිනවා ස්වාමීනි මං දිවුරු 36 දිනේ දැක්කා දිව්‍යාංගනාවෝ ඒ දිව්‍යාංගනාවෝ 36 දෙනා කාශ්‍යප බුද්ධ ශාසනයේනේ භාග්‍යතුන් වහන්සේ දෙව්ලොව ඉපදිලා තියෙන්නේ. තවම ඉන්නවනේ කිව්වා. මොග්ගල්ලාන ওই දිව්‍යාංගනාවෝ ටික මම මේ මමත් කලින් දැකලා තියෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ කොහොමද? මොග්ගල්ලාන මම මේ ගෞතම බුද්ධ ශාසනයට පෙර කාශ්‍යප බුද්ධ ශාසනයෙන් පස්සේ මම එක ජීවිතයක ඉපදිලා හිටියා ගුත්තිල පඬිතුමා වෙලා. ඔන්න ගුත්තිල ජාතකේ. ඒ ගුත්තිල පඬිතුමා වෙලා ඉපදිලා ඉඳිද්දී මම බොහෝසේ දක්ෂ වුණා වීණාවාදනයේට. ඉතින් මාගේ වීණාවාදනයේ තියෙන චතුරත්වය, දක්ෂතාවයේ මිහිරි බව ගම් නියංගන් ජනපද කරා පැතිරී ගියා. ඊට පස්සේ ඈත ජනපදයේ හිටපු මෝසිල නම් වූ තරුණයෙක් ඇවිල්ලා ගුත්තිල පඬිතුමාගෙන් වීණා වාදනයේට ශිල්පය ඉල්ලා සිටියා. නමුත් අංග ශාස්ත්‍රයේ දක්ෂ ගුත්තිල පඬිතුමා ඔහුගේ ශරීරාංග වලින්ම දැක්කා මොහු අනායි අසත්පුරුෂයෙකි, බාලයෙකි, ඒ වගේම අකෘතඥ කෙනෙකි. කෙලෙහි ගුණ පිළිටන්නේ නැහැ. එතකොට බලන්න අපිට අංග ශාස්ත්‍රය අපිට තේරුම් නැතුණාට කෙලෙහි ගුණ තියෙනවද නැද්ද කියලා මෝනෙම්ම කියන්න පුළුවන්. ඒතර බලන්නේ ශරීර අංගවලම තියෙනවානේ කෙලෙහි ගුණ නැති බව. ඒතර කෙලෙහි ගුණ නැති බව ඒ විදිහට තියෙනවා. ශරීර අංග තුල පව අපිට ඉතින් ඒව අද කාලේ තේරෙන්නේ නැහනේ. ඉතින් ගුත්තිල පඬිතුමා කිව්වා මේ මට ශිල්ප දිය නොහැකි. ඊට පස්සේ අර මූසිල හරි කට්ටයි. අම්මයි තාත්තයි අන්දයි. ඒ දෙන්නගේ හිත කොහොම හරි දිනාගෙන ඒ දෙන්න ලවා කියවලා කොහොම හරි ශිල්ප ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒ ගුත්තිල පඬිතුමාට අසත්පුරුෂයාගෙන් අනාගතේ වෙන බයට වඩා මව්පියන්ගේ වචනෙට කීකරු වීම ශ්‍රේෂ්ඨයි. ඒ නිසා අම්මයි තාත්තයි කියන දේ ඇහුවා. ඊට පස්සේ ශිල්පේ දුන්නා. ශිල්ප ඔක්කොම උගන්වලා ඉවර වෙලා රජ්ජුරුව ළඟට ගියා. රජ්ජුරුව ළඟට ගියාට පස්සේ රජ්ජුරුව ඇහුවා කවුද මේ මගේ අතවැසියේ? වීණාව යන්න පුළුවන්ද? පුළුවන්. ඊට පස්සේ කිව්වා රජතුමනි නම් මෙයා ලවා වීණාව වයවලා බලමුද කියලා. හා කිව්වා. ගුත්තිල පනිතුමා වගේම වීණාව අයනවා. බොහොම අගේනේ. ඔබත් එහෙනම් එන්න අපේ මාලිගාව වීණාව යන්න. ගුත්තිල පනිතුමාට දෙන මේ වැටුපෙන් භාගයක් දෙන්නම් කිව්වා. ඊට පස්සේ ඒකට මෙහා ආෆ්සර් ගියා. බලන්න මේ සකල ಗುಣ නැති වෙනවා මේ සල්ලි වැටුප කියන එක ඉස්සරහට ආපු ගමන්. කෙලෙහි ಗುಣ ඔක්කොම නැති වෙනවා සල්ලි ඉස්සරහා. ඊට පස්සේ කිව්වා ඒ මොකද කියලා. අනේ රජතුමනි ගුත්තිල පණිතුමාට වගේම එක වගේම ශිල්ප එක සරියේ අපි දෙන්නට එක වගේ ශිල්ප පුළුවන්. මොකද මට වැටුපෙන් භාගයක්. ඉතින් මේ රජතුමා කිව්වා එහෙනම් ඉතින් ශිල්ප දක්වන්න ශිල්ප දක්වලා ජනී ජනයා මැද ඊට පස්සේ දිනන දින ඔබ දිනුවොත් ඒ වගේ පරිය දෙන්නම් කියලා. ඊට පස්සේ ගුත්තිල පඬිතුමාට හරි දුක හිතුණා. ගෙදර ඇවිල්ලා කල්පනා කළා මූසිල්ල තරුණයා. මම වයසයි මගේ අතපයත් වේවුල් වෙනවා. මම දැන් ඔතනින් පරදිනවා කතා දෙකක් නැහැ. ගෝලෙක්ගෙන් පෙරදෙනවට වැඩිය හොඳයි මැරෙන එක කියලා ගුත්තිල පණිතුමා ගෙදරින් කැලේට ගියා බෙල්ලි වෙලේ දාගන්න. කැලේට ගියාම බය හිතෙනවා මැරෙන්න. ආය එනවා. ආය ගෙදර ආපුවට පස්සේ ගෝලයාගෙන් පරදින බය එනවා. ආය කැලේට යනවා. ඔහොම ගිහිල්ලා ගිහිල්ලාම ගේ ගෙදර ඉඳලා කැලේටයි කැලේ ඉඳලා ගෙදරටයි ඒ ආපු පාරේ තනකොළ මැරිලා පාරක් හැදුනා කියනවා. කොච්චර යන්න ඇතිද කියලා හිතන්න බලන්න. ඊට පස්සේ මොකද වුනේ? සාග්දෙවිඳුගේ ආසනේ උණු වුණා. කියන්නේ ගුරුවරයෙකුට ගෝලයෙක්ගෙන් පීඩාවක් එද්දී ඒ ගුරු ගෝලයන්ගේ තියෙන ස්වභාවය දැනෙන එකක් තමයි සාග්දෙවිඳුට. සාග්දෙවිඳුන් බොහෝ කාලයක් මේ ගුරුම් පුදන කෙනෙක්. ඉතින් ඒක තමයි ඒ මේ සාක්දේවිඳු ඒ ගුරුවරයා ඉස්සරහ පහළ වෙනවා. එතකොට තමයි දැන් මේ 3 3යි 5 විමානවත්වි ආරම්භ වෙන්නේ ඒකයි. කියනවා පින්වත් සාක්දේවිඳු නිමං වීණාවේ සත්සර පිරිමැදමින් මధుර නාදයේ කංකල් නාදයේ ඇති ඒ වීණා වාදනය ඔහුට ඉගැන්නුවා. නමුත් දැන් ඔහු රංග මණ්ඩලී මට වාදයට කතා කරනවා. අනේ මට පිහිට වෙන්න කියලා ගුත්තිල පඬිතුමා කියා හිටිනවා. ඊට සාක්දේවිඳු කියනවා ඔව් මං ඔබට පිහිට වෙනවා. මං ගුරුම් පුදන කෙනෙක්. සක්දෙවිඳු ගුරුම් පුදන කෙනෙක්. සක්දෙවිඳු ගොඩාක් කැමති ගුරුම් පුදන අයට. ගුරුවරයාව බැහැර කරන ගුරුවරයාව ප්‍රතික්ෂේප කරන ගුරුවරයාට ගරහන ගුරුවරයාගේ දොස් කියන අයට සක්දෙවිඳු කැමති නෑ. ඒ අයට සක්දෙවිඳුගේ ලෝකේ උරුමත් නෑ. ඒ සක්දෙවිඳුගේ ලෝකේ උරුම නෑ ඒ අයට. ඊට පස්සේ කියනවා මේ ඒ නිසා ගෝලයාට ශිෂ්‍යයාට ජය ගන්නවා කියලා එකක් නැහැ කියනවා ධර්මයෙන්. ඒ නිසා ගුරුවරයා තමයි ශිෂ්‍යයාව පරද්දවල ජය ගන්න ඕනේ. ඔබ බය වෙන්න එපා මම උදව් කරන්නම් කියනවා. ඊට පස්සේ බලන්න ශිල්ප එක වගේ වුණත් හැකියාවල් එක වගේ වුණත් වෙන ඕනම දෙයක් එක වගේ වුණත් ගුරුවරයා ශිෂ්‍යයා කියන වචන දෙකේම ඒ දෙක කවදාවත් සමාන වෙන්නේ නැහැ. මොනවා සමාන වුණත් ගුරුවරයයි ශිෂ්‍යයයි කියන දෙක සමාන වෙන්නේ කවදාවත් ලෝකේ ධර්මානුකූලව. ගුරුවරයා ශ්‍රේෂ්ඨයි මේ ලෝකේ. දැන් අපි කියමුකෝ ශිල්පී ගුරුවරයෙක් ශිෂ්‍යයාට ශිල්ප දීලා මහා චතුර විදිහට ශිෂ්‍යයා ශිල්ප දක්වනවා කියලා. නමුත් ඒ සියලුම ප්‍රණාමය, ස්තුතිය සැලසිය යුත්තේ ගුරුවරයාටමයි. මොකද ඔහු පුහුණු කරේ ගුරුවරයා නිසා. දැන් ආකාශයේ සරුංගලයක් යනකොට ආකාශයේ දිහා මිනිස්සු ආසාවෙන් බලා ඉනවා සරුංගලේ දිහා. නමුත් ඒ සරුංගලේ සියලු පාලනය සහ ආරක්ෂාව තියෙන්නේ අර නූල් අල්ලගෙන ඉන්න කෙනා ළඟ. ඒ තමයි ගුරුවරයා. ඉතින් ඒ නිසා ගුරුවරයාගෙන් ගැලවිලා ගියාට පස්සේ නූල කැඩුන සරුංගලේ වගේ කොහේ ගිහිලා කොහේ නතර වෙයිද කියලා කවුද දන්නේ. ඉතින් ඒ නිසා ගුත්තිල පඬිතුමා වීණා වාදනයේට හත්වෙනි දවසේ එකතු වුණාට පස්සේ ගුත්තිලයි මූසිලයි දෙන්නාම එක විදිහට වීණා වාදනය කරනවා සක්දෙමිදු අහසේ පෙනී ඉඳලා කිව්වා ගුත්තිල පඬිතුමනි වීණාවේ තත් සිඳින්න කිව්වා. ඉතින් එක තතක් කඩනකොට තව සද්ද වැඩි. මූසිලක් කැඩුවා. මූසිලගේ වීණාවේ හඬ අඩු වුණා. ওই විදිහට වීණාවේ තත් හතම කැඩුවා. කඩන්න කඩන්න දිව්‍ය නාදෙන්න ගත්තා. මූසිලගේ හඬ නැති වෙලා ගියා. ඉතින් මිනිස්සු ගගහා පැන්නලා මිනිසුන්ගේ ගල් මුල් පහර කාලාම මූසිල මැරුණා. ඉතින් ගුත්තිල පඬිතුමාගේ යසෝ රාවේ දසත පැතිරී ගියා. ඊට පස්සේ පින්වත්නි සක්දෙවිඳුගෙන් දිවි අප්සරා වහනවා සක්දෙවිඳුගේ ස්වාමීනි ඔබ කොහෙද ගියේ කියනවා මේ වගේ සිද්ධියක්. අනේ අපිටත් ඒ ගුත්තිල පඬිතුමා බලන්න ආසයි. ඊට පස්සේ කියනවා එහෙනම් අපි ගෙන්නන්න එන්නම් කියලා මාතලී දිව්‍ය පුත්‍රයා සහිත රථයේ එව්වා ගුත්තිල පඬිතුමා දෙව්ලොව ගෙනියන්න. ගුත්තිල පඬිතුමා මේ ඕලාරික කයෙන්ම දෙව්ලොව ගිය කෙනෙක්. ඉතින් ඒ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා දිව්‍ය සභාවට ගියාට පස්සේ දිව්‍ය අප්සරාව වට වෙලා ගුත්තිල පඬිතුමාට කිව්වා වීණාව යන්න කියලා. ඊට පස්සේ කිව්වා අපි වැටුපට තමයි වීණාව යන්නේ. මට වැටුප් ඕන කිව්වා. ඊට පස්සේ කිව්වා ඔබට මොනවද ඕන වැටුප්? මට වෙන වැටුපක් ඕනේ නැහැ. ওই දිව්‍යාංගනාව තම තමන් කරපු පින්කම් කියන්න කිව්වා. එතකොට ඒ දිව්‍යාංගනාව තම තමන් කරපු පින්කම් කිව්වා. ආන් ඒ දිව්‍යාංගනාව ටික තමයි මුගලම් මහරහතන් වහන්සේට මුණ ගැහුණේ. ඉතින් මුගලම් මහරහතන් වහන්සේටත් අර පින්කම් ටික කිව්වා. කලින් ගුත්තිල පණිතුමාටත් කිව්වා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ළඟට මුගලම් මහරහතන් වහන්සේ ඇවිල්ලා අහනකොට කියන්නේ මොග්ගල්ලාන මටත් ওই දිව්‍යාංගනාව කලින් කිව්වා කියලා. ඒකයි මේ මෙතන ගුත්තිල විමානවත්ව කියලා කියන්නේ. එතකොට ඔන්න එක දිව්‍යංගනාව තමන් කරූ පින් කියනවා. මේකේ පින්කම් ගොඩාක් තියෙනවා. හොඳට කන් යොමහන්නේ. ඒ එක පින්කමක් තියෙනවා. පින්වත් දෙව්දුව ඔබ ඊටාම සුන්දර රූපයෙන් බැබලී බැබලී ඉන්නේ. හරි ලස්සනයි. ආනුභව සම්පන්නයි. මොකද්ද මනුස්ස ලෝකයේදී මේ ඔබ මේ කරපු පින්කම. ඊට පස්සේ කිව්වා උතුම් වස්ත්‍ර දන් දෙන ස්ත්‍රියක් ඉන්නවා. ඕ තමයි ස්ත්‍රී පුරුෂයන් අතර උතුම් වෙන්නේ. ওই විදිහට ප්‍රිය දේවල් දන් දෙන කෙනා දෙව්ලොව උපදිනවා. සිත සතුරු කරන දිව්‍ය සැප විඳිනවා. ඒ මගේ දිව්‍ය විමානයේ දිහා බලන්න. මම අප්සරාවක් කැමැති කැමැති රූපයක් මට මවා ගන්න පුළුවන්. ඒ පිනේ විපාකයයි. දාහක් අප්සරාවන්ට උතුම් කෙනෙක්. ඒ පිනෙන් තමයි මටත් මෙවැනි ලස්සනක් ලැබුණේ. ඒ කියන්නේ මෙයා හරි ලස්සනට ඉන්න කැමති කෙනෙක්. වස්ත්‍ර වලට කැමති කෙනෙක්. මෙයා අන් අයට වස්ත්‍ර දන් දීලා වස්ත්‍ර දන් දීමේ පින තමයි දිව්‍ය ලෝකෙට ගියාට පස්සේ දිව්‍ය අප්සරාව 1000ක් පිරිවරට ලැබෙනවා. කැමැති කැමැති රූපම වා ගන්න පුළුවන්. මේ බලන්න කාශ්‍ය බුද්ධ ශාසනය මේ පින කරලා තියෙන්නේ අපේ බුද්ධ ශාසනෙත් මේ ඈ තවම දෙව්ලොව. ඊළඟට ඊළඟ දිව්‍ය දිව්‍යාංගනාවෙන් ඇහුවා. ඒ දිව්‍යාංගනාව උතුම් මල් දන් දෙන ස්ත්‍රියක් ඉන්නවා. ඕ තමයි ස්ත්‍රී පුරුෂයන් අතර උතුම් වෙන්නේ. දැන් ඒ කියන්නේ දිව්‍ය විමානේ දිව්‍ය පුරුෂයොත් ඒ කියන්නේ දේවතාවොත් ඉන්නවා දිව්‍යාංගනාවත් ඉන්නවා ඔක්කොම අර ප්‍රධාන දිව්‍යාංගනාවට උපස්ථාන කරනවා. ඒකට හේතුව තමයි මෑ කාශ්‍යප බුද්ධ ශාසනයේ මල් දන් දීලා තියෙනවා. මල් පූජා කිරීමේ විපාක. පින්වතුනි සෑම අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විවරණ ගන්නකොට පදුම උත්තර බුදුරජාණන් වහන්සේ කාලේ මල් ආසනයක් තනලා එහි බුදුරජාණන් වහන්සේ වඩා ඉඳලා තමයි දන් දීලා මේ ප්‍රාර්ථනාව ගන්නේ. මුගලම් මහරහතන් වහන්සේ නිල්මානිල් මල් මණ්ඩපයක් තනලා පූජා කරලා තමයි විවරණ ගන්නේ. අපේ බුදුරජාණන් වහන්සේත් මඩේ දිගා වෙලා ඉඳලා දීපංකර පාදමූලේ විවරණ ලැබලා ඉස්සලාම පූජා කරන්නෙත් මල් නෙයි. ඒ නිසා මේ මල් පූජාව කියන එක සූළුපටු දෙයක් නෙවෙයි. එක මලක් පූජා කරලා කණ්ඩ සුමන කියන මහරහතන් වහන්සේ කියනවා කල්ප 31කට කලින් මං එක මලක් පූජා කළා. ඒ මල පූජා කරපු පින්බලෙන් කල්ප 31ක් සතර අපායට වැටුන්නේ මම දැන් මේ ගෞතම බුද්ධ ශාසනේ ඉතිරි පිනෙන් තමයි රහත් උනේ කියනවා. මලක් වුණත් පූජා කරනකොට පහන් සිතින් පූජා කරන්න පින්වත්නි. ඉතින් එක රහතන් වහන්සේ නමක් කියනවා මම චෛත්‍ය පූජාවට ගිහිල්ලා තමන්ගේ ස්වාමියා අතින් ඒ කියන්නේ ප්‍රධානියා දැන් මෙයා 16 මල් කූඩේ මෙයා අරන් යනකොට මලක් බිම වැටුණා. ඉතින් ස්වාමී මලක් බිම වැටුණා. එහෙනම් ඒක උඹ පූජා කරපන් කිව්වා. ආය වාද විවාද මොකුත් නැහැ. අර කූඩේ පැත්තකින් තියලා අර බිම වැටිච්ච මල පහන් සිතින් පූජා කළා. ඒ පිණින් අපේ බුද්ධ ශාසනය අරහත්ත්වයටපත් වුණා. පුදුම සහගතයි. මල් පූජාව කියන එක සුළු දෙයක් කියලා හිතන්න එපා. මල් පූජාවකට ගරහන්නත් එපා. එක එකන එක එක විදිහට මල් පූජා කරලා තියෙනවනේ. දැන් බලන්න අපේ රුවන්වැලි මහාසෑය සම්පූර්ණයෙන්ම කල්ක අතුරලා සමම් මල් ගහලා තියෙනවානේ මුළු රුවන්වැලි සෑයෙම මල් ඔටුන්නක් වගේ. එච්චර මල් පුෂ්ප පූජාවල් කරලා තියෙනවානේ. ඒ අය දැන් ඉන්නේ දුගතියේද? ඒ අය ඉන්නේ සුගතියේනේ අප්‍රමාණ සැප විඳිනවානේ. ඒ අයනේ බුද්ධ ශාසනය පිහිට ලබන අය. මේ බලන්න කාශ්‍යප බුද්ධ ශාසනය මල් පූජා කරලා තියෙන්නේ. අද දෙව්ලෝ තාම සැප විඳිනවා. අපේ මිනිස්සු කොච්චරනම් මල් පූජා කරනවද? ඒතකොට එහෙනම් මේ මිනිසුන්ගේ ඇයි මේ දෝමනස්සේ කිසි සතුටක් නැහැ. මලක් පූජා කරනකොටත් ඔහේ පූජා කරනවා. කඩේකට මලක් ගන්න ගියත් කේවල් කරනවා ඕවා ගණන් වැඩි පොඩ්ඩක් අඩු කරන්න අරකයි මේකයි කියලා. මලක් ගන්න ගියාට පස්සේ කේවල් කරනවා ඕක ගණන් වැඩි අරක වැඩි මේක වැඩි කියලා. කො සුපර් මාකට් එකට හරි ෆුඩ් සිටි එකට හරි ගිහිල්ලා බඩු ගන්නකොට ඒ වගේ කේවල් කිරිල්ලන්නේ නැහැ. මොකක්ද ඒකේ බිලේ ගහලා තියෙන්නේ ඒක දීලා එනවා. තමන්ගේ සංසාර දුකෙන් නිදහස් වෙන්න මලක් පූජා කරන්න ගනිද්දී දාහක් දේවල් හිතනවා මුන්ගේ මල් ගණන් වැඩි කියලා. ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා තේරුම් ගන්න අපි අපි කරන කියන දේවල් වලින් අපේ පිනම තමයි බාල වෙලා යන්නේ. ඉතින් ඒ නිසා තව එක රහතන් වහන්සේ නමක් ඉන්නවා. ඒ රහතන් වහන්සේ කලින් ජීවිතේ කළා තියෙන පින තමයි ඒ මල් ආසනයක මල් අපිලිවෙලට තිබිලා ලස්සන මල් ටික පිළිවෙලට හදලා සතුටු වෙලා ඒ පින් බලින් තව රහතන් වහන්සේ නමක් මේ පරවිවි යන මල් වලට පැන් ඉහලා. පරවෙන මල් වලට ඒ කියන්නේ වේල්ල යන මල් වලට පැන් ඉහීමේ ආනිසංශ තමයි මාරක දුර වෙනවා දීර්ඝායුෂ ලැබෙනවා. ශක්දේවිඳු බුදුරජාන් වහන්සේගෙන් දහම් අහා ඉද්දී එතන චුත වෙලා එතනම උපදුනා. කලින් සංසාරේ පරවි යන මල් වලට පැන් ඉහලා. අපේ ලංකාවේ රජ කෙනෙක් හිටියේ රජුරුවන්ගේ ආයුෂ අවුරුදු 8යි තිබ්බේ රජකමින් අවුරුදු 48ක් වුණා කලින් ජීවිතේ මල් වලට පැන් ඉහලා. පින්වල විපාක. ඉතින් ඊට පස්සේ මේ දිව්‍යාංගනාවට දිව්‍ය අප්සරාව 1000ක් ඉන්නවා. සක්දිවිඳුගේ බිරිඳක්. ඊට පස්සේ කියනවා ඊළඟ පුණ්‍ය විපාකයේ තමයි මම උතුම් සුවඳ දන් දෙන ස්ත්‍රියක්. කාශ්‍යප බුද්ධ ශාසනයේ සුවඳ පූජා කළා. ඊට පස්සේ සුවඳ පූජා කිරීමේ විපාක විදිහට තමයි මේ ගෞතම බුද් මේ ගෞතම බුද්ධ ශාසනය දක්වාම දෙව්ලෝ අදටත් ඉන්නවා. සුවඳ පූජාව කියන එක පින්වතුනි සුළුපටු පිනක් කියලා හිතන්න එපා. සුවඳ පූජාවේ ආනිශංස තමයි සුවඳ කියන එක ඉක්මනට පැතිරලා යනවනේ. එයාගේ හිතට ඉක්මනට ධර්මයේ කාවදිනවා. ඊළඟ තමයි මේ ලෝකේ සුවඳ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි දම් සුගන්ධය, ධර්ම සුගන්ධය, අනිත් එක තමයි සීල සුගන්ධය. සුවඳ පූජා කරපු කෙනාට සීල සුගන්ධයක් ලැබෙනවා ධර්ම සුගන්ධයක් ලැබෙනවා. සුවඳ පූජා කරපු දෙවි කෙනෙක්ගේ විස්තරයක් මම කියන්නම්. ඒ තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනේ එක්තරා මේ මානවකේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ චිතකයේ දැවෙනකොට ඒ චිතකයට සුවඳ කුඩු ඉහලා. ඉතින් සුවඳ කුඩු ඉහලා ඉතින් ඒ පින්බලෙන් එයා දෙව්ලොව උපදිලා දිව්‍ය ලෝක ඉපදුනාට පස්සේ එයාගේ මුළු ශරීරෙම සුවඳ විහිදෙනවා. ඒ දෙවියා යම්කිසි පැත්තකට යනකොට අනිත් දිව්‍ය විමානවල අය ඔක්කොම හැරිලා බලනවා කියන ඒ දිශාව. ඇයි? සුවඳක් විහිදිලා යනවා. ඊට පස්සේ එයා ගෞතම බුද්ධ ශාසනේ ওই කාශ්‍යප බුද්ධ ශාසනේ ওই සිද්ධි වුණේ ගෞතම බුද්ධ ශාසනය වෙනකොටත් දෙව්ලොව ගෞතම බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම චක්‍රයේ දේශනා කරනකොට ධර්ම සුගන්ධේ අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වා පැතිරිලා ගියා. සුවඳ පූජා කරපු පින්බලයේටම ධම්මචක්කේ අහලා සෝතාපන්න වුණා. එදා ඉඳලා යම්කිසි රහතන් වහන්සේ නමක් පිරිනුවම් පායිද ඒ සියලුම රහතන් වහන්සේගේ චිතකවලට ඒ දෙවිය සුවඳ කුඩු ඉහලා තියෙනවා. ඊළඟට තමයි යාට සුවඳ භාජනයක් අතට අරගෙන මුළු පෘථුවියටම ඕනම දිව්‍ය විමානයකට මුළු පෘථුවියටම සුවඳ ඉහින්න පුළුවන් අර භාජනීය සුවඳ කුඩු ඉවර වෙන්නේ නැහැ. සුවඳ පූජාවේ ආනිසංස. ඒ නිසා සුවඳ පූජාව කියන එක සුළු දෙයක් නන් නෙවෙයි. ඉතින් මේ බලන්න කාශ්‍යප බුද්ධ ශාසනයේ සුවඳ පූජා කරලා තියෙන්නේ අද වෙනකොට මේ අදටත් දෙව්ලෝ. හැබැයි සුවඳ කියන්නේ මේ නහයවල් කඩාගෙන යන ගන්ධස්සාර දේවල් නෙවෙයි. මේ සමහර මිනිසුන්ට මේ සුවඳ පූජාවල් කියලා තියෙනවා නහයක් නම් තියාගෙන ඉන්න බෑ ඒ සුවඳට. එහෙම නෙමෙයි අනිත් අයට අපහසුාවක් නැති මිහිරි සුගන්ධයක් වෙන්න ඕන. දෙන විදියට ලැබෙනවා. ඊට පස්සේ තියෙනවා තව එක දෙව්දුවක් කරලා තියෙන පින තමයි පළවැල පූජා කරලා. ඔන්න පළතුරු පූජා කිරීමේ ආනිසංස. මේ බලන පළවැල පූජා කරලා දෙව්ලොව ඉපදිලා කාශ්‍යප බුද්ධ ශාසනය කලේ පින අදටත් දෙව්ලොව. බැන බැන ඉන්න අය ඒ ඒ ලෝකෙට යයි. ඒ වගේම උතුම් රස දන් දෙන රසවත් දේවල් ප්‍රණීත ප්‍රණීත දේවල් කැවිලි පෙවිලි වගේ ඒ වගේ දේවල් දීලා දෙව්ලෝ ඉපදිලා තියෙනවා. ඊළඟ තව ලස්සන පිනක් කරලා තියෙනවා ගන්ධ පංචාංගුලිකං අහමදාසින්. ගන්ධ පංචාංගුලිකං කියලා කියන්නේ සුවඳ වර්ග පහක් අරගෙන ඇවිල්ලා ඒ ඇඟිලි පහේ සුවඳ වර්ග පහ ගානවා. සුවඳ පසගුල් දෙනවා කියලා ඔකට කියන්නේ. ඒක අද කාලේ ඒ වගේ පිනක් කරපු කෙනෙක් අපි දැකලත් නැහැ. නමුත් අපි පොතෙන් පතෙන් අහලා තියෙනවා. සුවඳ වර්ග පහක කල්ක අරගෙන ඇඟිලි පහේ ගානවා. ඒ ඇඟිලි පහේ ගාලා මේ ඒ ඇඟිලි පහ ඒ ස්තූපයේ හරි ඒ ලස්සනට පාදමේ මෙහෙම තියාගෙන තියාගෙන යනවා. සුවඳ වර්ග පහක් තමයි ගාන්නේ. ඉස්සර මම දැක්කා මේ රහතන් වහන්සේලා කරපු පින්කම් වලදී ඒ එක රහතන් වහන්සේ නමක් අරහත්ත්වයට පත් වෙලා තියෙන්නේ කලින් ජීවිතේ ඇඟිලි පහේ සුවඳ වර්ග පහක් ගාලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක මෙහෙම අල්ලලා කලින් බුද්ධ ශාසනයක ඒ පින්බලයට සුවඳ පසකුල් දීමේ පින්බලයට දෙව්ලෝ ඉපදිලා. දැන් මේ ඊළඟට අරහත්වයටත් පත් වුණා. මේ දිව්‍යංගනාවත් කාශ්‍ය බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයට සුවඳ පසඟුල් දුන්නා. ඇඟිලි පහේ සුවඳ කල්ක වර්ග පහක් ගාලා ඒ ඇඟිලි පහ මෙහෙම තියෙනවා. ඉතින් අද කාලේ ඒක කොහොම කරනවද කියලා අපිට එහෙම තේරෙන්නේ නැහැ. නමුත් දන්න දේ ඔය කිව්වේ. එතකොට එහෙමත් දිව්‍ය ලෝකෙ ඉපදිලා තියෙනවා. ඊළඟට තියෙනවා මාවතේ වරින භික්ෂූන්ද භික්ෂුණීන්ද මට දැක් ගන්න ලැබුණා. මං උන්වහන්සේලාගෙන් ධර්මය අසා ගත්තා. එක දවසක් උපෝසත සිල් ආරක්ෂා කළා. එක දවසක් අට සිල් ඇරා. ඒක තමයි පින්වතුනි එක දවසක් නම් සිල් සමාදන් වෙන්න පුළුවන් ඒ එක දවස හරි සන්තෝෂෙන් කරන්න. එක දවසක් හරියට සිල් රැකලා. ඊට පස්සේ මේ ඔක්කොම කාශ්‍යප බුද්ධ ශාසනය පින් කරපු අය අදටත් ඉන්නවා. ඊට පස්සේ කියනවා මං හිටියේ වතුරේ උදකේ ටිතා උදක මදාසි ස්වාමීන් වහන්සේ නමකට පහන් සිතින් පෑන් ටිකක් පූජා කරගත්තා. ඒ මගේ විමාන මෙයා මේ වතුරේ ඕලු නෙළුම් හරි නෙළමින් ඉඳලා ස්වාමීන් වහන්සේ නමක් ඉවුරේ යනවා දැකලා ඉක්මනට ගිහිල්ලා අර වතුරේම පෑන් පාත්‍රයක් පූජා කරනවා. ඒ පින්බලයට දෙව්ලොව ඉපදිලා අදටත් දෙව්ලොව. ඊළඟට ඔන්න තව ලස්සන පිනක් මගේ නැන්දාත් මාමණ්ඩියත් ඡණ්ඩයි. ක්‍රෝධ කරනවා. පරුසයි. නමුත් මං දොස් කිව්වේ නෑ. අප්‍රමාදීව සිල් ආරක්ෂා කළා. හොඳලයට හොඳින් උපස්ථාන කළා. ඔන්න යේලියෙක් දිව්‍ය ලෝකෙ ඉපදිලා. ඒ කියන්නේ නෑන්දම්මා මටයි මාමටයි කොච්චර උපස්ථාන කරපන් එක හොඳ වචනයක් නෑ. එක හොඳක් නෑ. හරි සැරයි. කිසි හොඳක් කියන්නේ එහෙම කරලත් තරහා ගන්න නැතුව 16ක් වගේ යේලි ඉඳලා එක වචනයක් කියන්නේ නැතුව පොයේ දවසට සිල් ඇරන් පන්සිල් පද පහ කළා නැහැ කාශ බුද්ධ ශාසනේ අදටත් දෙව්ලොව. ඔන්න නැන්දලා මාමලා මේ ඡණ්ඩ පරුස නපුරු ගෙවල් වල යේලියන්ට නැන්දලා මාමලා නිසාම දිව්‍ය ලෝක යන්න පුළුවන් ක්‍රමයක්. ඉවසලා ඉන්න එක. ඊට පස්සේ අනිත් එක්කෙනා බලමු. මං අනුන්ට බැල මෙහෙවරකම් කළා. කීයක් හරි හොයාගන්න කම්මැලි නැතුව මහන්සි වුණා. මං 16ක්. මං ක්‍රෝධ කළේ නෑ. මාන්නයක් ඇති කරගත්තේ නෑ. මට ලැබුණ දෙයකින් බෙදා හදාගෙන සතුටු වුණා. ඕන 16ක් වෙලා දෙව්ලෝ යන ක්‍රමේ. අවංකවම තමන් ගන්න වැටුපට මේ වැඩ කරනවා. ඊළඟට තමයි ක්‍රෝධ කරේ නෑ මාන්න හිටියේ නෑ තමන්ගේ වැඩේ හරියට කළා ලැබිච්ච දේක් තිබොත් අන් අයත් එක්ක බෙදා හදාගෙන හංග ගන්න නැතුව හොරකම් කරන්න නැතුව දාසකම හරියට කළා. සේවාවත් පිළිවෙත් කිරීමේ විපාක තියෙනවා කියන එක සම්මාදිට්ඨියට අයිතිනේ. හරියට සේවය කිරීමේ අවංකව සේවය කිරීමේ විපාක තියෙනවා කියලා පිළිගන්න එක සම්මාදිට්ඨියට අයිති. මේ බලන්න ඒකේ විපාක නෙමෙයි. කාශ්‍යප බුද්ධ ශාසනයේ දෙව්ලෝකී අදටත් දෙව්ලෝ ඉන්නවා. ඊළඟට තියෙනවා ස්වාමීන් වහන්සේ නමක් මම දැකලා පිඩුසිඟා වඩින මම උන්වහන්සේට කිරිබතක් පූජා කළා. කිරිබත් පූජා කිරීම. පින්වතුනි කිරිබත් පූජා කිරීම දැන් මේ දෙව්ලෝ ඉපදිලා කිරිබත් පූජා කිරීමේ ආනිසංස තමයි මහා ශක්ති සම්පන්න බව ලැබෙනවා. දසමහා යෝධයම සංසාරේ කළා තින පින තමයි කිරිබත් පූජා කරපු එක. කිරිබත් කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. ලෞතර සම්මා සම්බුදුරජාන් වහන්සේ පාරමී ධර්මයන් පුරලා යම් දවසක සම්බුදු වෙනවද එදාට බුදුරජාන් වහන්සේ වළඳන්නේත් කිරිබතක්. සම්බුදු වෙන දවසේ. එච්චර ඒ මේ කිරිබත් දානේ ආනිසංස තියෙනවා. ඇඟේ හවි හත්තේ තියෙනවා. නිකන් ඔය සමහර අද කාලේ ඉන්නවා මේ සමහර ළමයිනොත් ඉන්නවා කේ දෑරි වෙලා නිකන් බඩවැල් වගේ. කිසි හයියක් නැහැ හුළඟට පිම්බොත් වැටෙනවා වගේ ඉන්නේ. පුළුවන් තරම් කිරිබත් පූජා කරන්න. කිරි ආහාර වර්ග, ප්‍රණීත ආහාර වර්ග රසට පූජා කරන්න, දන් දෙන්න, මහසෑයට මහබෝධියට පූජාවල් කරන්න. ඒ පින් බලෙන්වත් ඊළඟ ජීවිතේවත් හවි හත්යක් එයි. ඉතින් ඒ නිසා මේ ජීවිතෙත් එනවා. දැන් සමහර අය අපිට ඇවිල්ලා කියනවා ස්වාමිනී කණ්ඩ බෑ බොණ්ඩ බෑ ඇඟට පණ නෑ මේකයි කියලා. ඉතින් අපි ගොඩාක් යොමු කරනවා දවස් 7ක් 21ක් එක දිගට රුවන්වැලි සෑයට කිරිහාර පූජා කරන්න, කිරිබත් පූජා කරන්න, සමහරලායට එහෙම එහෙම ටික ටික ටික ටික අර කර්ම දෝෂේ ගෙවිලා ආය හරියනවා. ඒ නිසා කිරිබත් පූජාව කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. දසමහා යෝධයන්ටම ඉච්ඡර කායික ශක්තියක් ලැබිලා තියෙන සංසාරේ කිරිබත් පූජා කරපු හිම්බලෙට. ඊළඟට තමයි දැන් අද කාලේ සාමාන්‍යයෙන් කිරිබත් කෑවොත් එහෙම ඇඟට පණ නැහැ වගේ කියලා එකක් තියෙනවනේ. ඒ තමයි මේ කිරිබතේ තියෙන ඕජාව ශක්තිය ඇඟට උරා ගන්න හයියමදි. හැබැයි පින්වතුනි මේක කරලා බලන්න එක දිගට සතියක් විතර එක දිගට කිරිබත් උදේට කන්න බලන්න ඒ අර ඇඟට පණ නැති එක නැති වෙනවා. ওই කලාතුරකින් කනකොට තමයි ඇඟට පණ නැතුව නිදිමත ගතිය ඉන්නේ කිරිබත් කනකොට. එක දිගට කිරිබත් කෑවොත් එහෙම මේ අර මේ දවල් කාලේ උදේ කාලේ නිින්ද යන එකක් නැති වෙනවා. හොඳට ඇඟට ශක්තිය ඇවිල්ලා හොඳට මේ මේ ක්‍රියාකාරී ශරීරයක් හැදෙනවා. නිතර උදේට කිරිබත් කන්න පුළුවන් නම් හරි යහපතක් පින්වතුනි. ගොඩාක් ලෙඩ අඩු වෙනවා. කිරිබත් කියන එකෙන් ගොඩාක් ලෙඩ අඩු වෙනවා. පිළිකාරෝගීන්ට බඩේ අජීර්ණ තියෙන අයට, බඩේ විෂ තියෙන අයට, අධිහුණියන් කැවිච්ච අයට, ওই ගොඩාක් අයට කිරිබත් කන එක පුදුම විදිහට උපකාරයි. නිතර නිතර කිරිබත් කන්න පුළුවන්. මුල් දවසේ දෙකේ පොඩ්ඩක් ඇඟට පණ නැති අමාරු වෙනවා. ඊට පස්සේ දිගටම හරියනවා. අර ඕතෑනි ගතිය, නිදිමත ගතිය ඒවත් නැති වෙලා යනවා. ඒ නිසා මේ මම මේ කාරණා කිව්වේ ඔයාලට තේරුම් ගන්න. කිරිබත් පූජා කළත් දෙව්ලෝ ඉපදෙලා තියෙනවා. ඊළඟට තියෙනවා පින්වතුනි මං උක්හකුරු ටිකක් පූජා කරගත්තා. ඕන එක්කෙනෙක් කළා තියෙන පූජාව උක්හකුරු. ඒ විනෙන් දෙව්ලොව. ඊට පස් ඇබ මේ ඔක්කෝම් පින්කන්තික් කල්ලා තියෙන්නේ ස්තරී කට්ටිය කාන්තාව. ඇලා මයි මේ දෙව්ලෝ පිරිලඉන්නේ. ඊර්වස් දිනවා මම උජ්ජු කණ්ඩකන් උක්දණ්ඩක් උක්ගස් පූජා කල්ලා. ඉතින් ඒ නිසා අපි තුක් පැනි පූජා කරපකත්තින උක්ගස් ඒ තම ඉන්දියාවේ තියෙනවා උක් මැසින් තියෙනවා. දවසක් අපි ඉන්දියාවේ ඉන්න කාලේ මම කරව පින්කමක්. මේ වජිරාසනේ වඳින්න යනකොට මම පාත්‍රයක් හොඳට සෝදලා අරන් ගිහිල්ලා ඒ උක්පෑනි මිරිකන තැනට කි වජිරාසනේ ළඟම තියෙනවා. ඒ අයිටි කෝනේ මේ මැෂිම පොඩ්ඩක් හොඳට හොදලා බුදුරජාන් වහන්සේට මේ දෙන්න පූජාවක් ගෙනියන්න කියලා එයා මැෂිම හොදලා හොඳට අලුත් මේ උග්ගස් දාලා මේ වතුර මිශ්‍ර කරන්නේ නැතුව පාත්‍රයක් උක්පැණි හදලා දුන්නා. මං දවස් 7ක් එක දිගට එහෙම පූජා කළා තියෙනවා. මං අනිත් අයට කිව්වා ඔයාලත් එහෙම පූජා කරන්න කියලා. ඒ වගේම සමහර වන්දනාවේ ගියේ නඩේ සමහර හිටියොත් මං ඒ අයටත් දන් දීලා තියෙනවා. හැබැයි මං ඒවා කරන් ඒ විදිහේ මං ඒක පින් කරගත්තේ මෙන්න මේවා කියවලා. මම මේවා කියවලා තමයි ඒක කරගත්තේ. මම මේවා කළා කියවලා තිබ්බේ නැත්තම් මට ඒ සංඥාව එන්නේ නැහැ හිතට. දැන් මේවා ඉගෙන ගැනීමේ තියෙන වාසනාව තමයි ඔයාලට යම් දවසක මේ පින කරගන්න අවස්ථාවක් ලැබුණොත් කරන්න පුළුවන්නේ. මේ පින්කම් ගැන මේ කියන මේ ධර්ම දේශනා මාලාව ඔබගේ ජීවිතයට පුදුම භාග්‍යයක් කියලා හිතන්න. මේක පුදුම වාසනාවක් පින්වතුනි මේ කුසල් අකුසල් ගැන තේරුම් ගන්න එක. ඊට පස්සේ එක්කෙනෙක් තියඹරා පූජා කළා. ඊට පස්සේ එක්කෙනෙක් සීනි කැකිරි පූජා කළා. කාශ්‍යප බුද්ධ ශාසනයේ අද දක්වාම මේ පින්බලෙන් දෙව්ලෝ ඉන්නවා. රහතන් වහන්සේලාට පූජා කරගෙන තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මම මහ කැකිරි පූජා කළා. මම පළවැල පූජා කළා. තව එක දෙව්දුවක් කියනවා මම බොරළු දමනු පූජා කළා. මම එක දෙව්දුවක් කියනවා මම ගිනි කබලක් පූජා කරගත්තා කියනවා. ස්වාමීන් වහන්සේලාට සීතල කාලේ ඒ අර අසනීප ස්වාමීන් වහන්සේලාට ගිනි රස්නේ ලබා ගැනීම පිණිස ගිනි කබලක් පූජා කළා. ගිනි කබල් දැන් සාමාන්‍යයෙන් ගිනි කබල් පූජා කිරීම කියන එකේ පින සුළුපටු දෙයක් නෙවෙයි ඒක තේජස පිණිස පවතිනවා. ඒ වාගේ ගිනි කබල් පූජා කරපු කෙනෙක්වට තව කෙනෙක් යටත් එයාව යටත් කරගන්න බෑ. දැන් උදාහරණයක් ගන්නකෝ කල්පයක් පවතින තේජස තියෙන අපේ අඟුලිමාල මහරහතන් වහන්සේ සංසාරේ කළා තියෙන ගිනි කබළු කබල් පූජා කරපු එකක් නේ. පසේ බුදුරජාණන් වහන්සේ නමක් සීතලේ එනකොට ගිනි කබලක් හල්ලා ළඟ තියලා ස්වාමීනි ඇඟ වේලා ගන්න කියලා. ඒ පින්බලයට තමයි උන්වහන්සේට මහා තේජස. ඊළඟට අඟුලිමාල මහරහතන් වහන්සේට 77 දෙනෙක්ගේ බලය තියෙනවා. හේතුව කාශ්‍යප බුදුරජාණන් වහන්සේට කිරිබත් පූජා කළා තියෙනවා. අඟුලිමාල මහරහතන් වහන්සේගේ ජීවිතයේ කරපු පින් අතර බලවත්ම පින තමයි කියනවා කාශ්‍යප බුදුරජාන් වහන්සේට කිරිබත් පූජා කරපු එක. ඊට පස්සේ ඒකෙන් තමයි ලොකු හයියක් එන්නේ. තේජස ඇවිල්ලා තියෙන අර ගින්දර පූජා කරපු එකෙන්. ඊළඟට බෙහෙත් පූජා කරපු එකෙන් තමයි අර ඔහු යටපත් කරගන්න බැරි. ඉතින් ඒ වගේ ඊළඟට තමයි තව තව ගොඩාක් දේවල් පූජා කරලා තියෙනවා අඟුලිමාල මහරහතන් වහන්සේ සංසාරේ දරපලන පසේ බුදුරජාණන් වහන්සේලාගේ විහිරේ දරපලද්දින් පොරවක් පූජා කරලා තිනවා දරපලන්ඩ ඒ වගේ පින්කම් ඊළඟට සීතල කාලේ කබාහන පූජා කළා මේ බිලැන් කෙට්ටු වගේ ඒවා ඒවා පූජා කරලා තියෙනවා. ඒ වගේ බලෙන් තමයි අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජ සානුභාවයේ ඒ නම කියන කොටත් යක්කු වෙවුලලා යනවා. අමනුෂ්‍යෝ මිනිස්සු අතහැරලා දුවනවා. ඒ පිරිත ඇහිච්ච ගමන් අමනුෂ්‍යෝ සලිත වෙලා යනවා. හේතුව බලන්න උන්වහන්සේ සංසාරේ කරපු පිනත් සත්‍යානුභාවයත් සත්‍යක්‍රියාවත් ඔක්කොම එකතු වෙච්ච තැන. ඊට පස්සේ තියෙනවා ගිනි අඟුරු කබල් පූජා කරපු අය. ඊළඟට තව දැන් ඒ ඒ වගේ අවස්ථා යෙදෙන දැන් මේවා අහලා තියෙන නිසා ඔන්න දැන් මට මතකයි අපි මේ මිහින්තලාවේ මිහින්තලාවේ ස්වාමීන් වහන්සේලා තෙමුණා නේද? තෙමිනිලා අසනීප ස්වාමීන් වහන්සේලා පින්කමේ ඉවර වෙලා ඒ සිවුරු ටිකක් මිරික ගන්න එහා පැත්තට ගියා. එතකොට ඒ අතරේ මේ පින්කම් අහලා තිබ්බ එක පුතෙක් ඉක්මනට පුතාලා කීප දෙනෙක් ගිනි අඟුරු කබල් හදලා ඉක්මනට ස්වාමීන් වහන්සේ ළඟට දුන්නා ස්වාමීන් වහන්සේ මේ සිවුරු ටික වේලා ගන්න කියලා. දැන් බලන්න ඒ ළමයිට මේවා අහලා තිබ්බ නිසා නේද ඒ අහඹු පින ඒ වගේ පින ප්ලෑන් කරලා ඒ වගේ පින් ගන්න බෑ. ආයේ මුළු ජීවිත කාලෙටම එන්නේ නැහැ ඔය වගේ අවස්ථාවක්. මේ පින්කම් පොත්වල ලියා ගන්න. මේ පින්කම් ලියා ගන්න පොත්පත්වල. දැන් බලන්න එයාලට ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ගැන රෑ එළිවෙන කල් අහලා ඒ පිනත් කරලා උතුම් ප්‍රාර්ථනාවක් හිතේ සිද්ධ කරගත්තොත් ඉෂ්ට නොවී තියෙන්නේ කෙසේද? පින්වල අනුභවය. ඊට පස්සේ තියෙනවා මම වැල්පල ඒ කියන්නේ වැල් වල හැදෙන ওই ෆැෂන් වගේ ඒ වගේ ගිරි පූජා කරලා තියෙනවා ඊළඟට බොරළු දමනු ගිනි කබලක් පලාකොළ මිටක් මේ බෙහෙතකට පලාකොළ පූජා කරලා ඊට පස්සේ මල් මිටක් දැන් බලන්න ඖෂධ පූජා කරන අයට කොච්චර පිං රැස් වෙනවද කියලා සංඝයාට තෙරුන් වහන්සේලාට බෙහෙතක් ඕනකට කියන උපාසක මහත්තයා ආවල් බෙහෙත බෙහෙත් කොළ වර්ග හොයා ගන්න පුළුවන්ද ගෙනලා දෙන්නම් ස්වාමීනි හොයලා ගෙනත් දෙනවා පුදුම පිනක් ඒක ඊට පස්සේ මල් මිටක් පූජා කරලා ඔන්න එක්කෙනේ මල් මිටක් ඊට පස්සේ තමයි මූලඵලා මිටක් මේ මේ මූලකං අහමදාසි මූලඵලා මිටක් ඊළඟට කොහොඹ කොළමිටක් බෙහෙතකට කොහොඹ කොළ ටිකක් දීලා එක දිව්‍යංගනාවක්. අනිත් එක්කෙනා තමයි අම්බ කංජිකං අහමදාසින් ඇඹුල් කැඳ ටිකක් පූජා කරලා. ඇඹුල් කැඳ කියන්නේ ලුණු ඇඹුල් කැඳ වගේ ඒ කැඳ ටිකක් පූජා කළා. කැඳ පූජාවේ ආනිසංස තියෙනවා පින්වත්. ආයු වර්ණ සැප බල පටිභාන හොඳට කල්පනා ශක්තිය ඇති වෙනවා කැඳ පූජා කරපු පින් බලයට. මොකද ඒක කැඳ වලින් ලැබෙන එකක්. ඊළඟට කැඳ බිව්වට පස්සේ බඩගින්න පිපාසය සංසිඳෙනවා. ඊළඟට බඩ හොඳට සුද්ධ වෙනවා. ඊළඟට මේ පිටයි සෙමයි නිසා ආහාරයේ ඕජාව නැසෙන එක නැති වෙලා යනවා. ඊළඟට ඇස්පෙනීම හොඳට ඇති වෙනවා. ඉතින් මේ ඇස්පෙනීම නෙමෙයි ඒ මේ ආහාර හොඳට දිරවනවා. එතකොට ওই ආනිසංස ටික ලැබෙනවා කැඳ පූජාවෙන්. එතකොට කැඳ පූජා කරන කෙනාටත් එනවා. සාමාන්‍ය පින්වතුනි දැන් අපි කියමු කරපිංචා කොළ කැඳක් වගේ ගත්තොත් එහෙම ඒක හොඳ ඖෂධ මේ පූජාවක්. යම්කිසි බඩේ විෂ තියෙන ආහාර රුචිය නැති ඊළඟට ඇඟ ගොඩාක් කෙට්ටු වෙන ඔය වගේ ඊළඟට නොයෙක් අමනුස්ස ප්‍රශ්න තියෙන වස විස කැවුන අයට හොඳට කරපිංචා කොළ කැඳ එකක් එක දිගට මාස 3ක් විතර බොන්න ඇත්තන් නිකම් ඇඟේ තියෙන විස බැහැලා යනවා. ඒක පුදුම ඖෂධයක් මේ කරපිංචා කොළ කැඳ කියන එක. වෙන මොකවත් මිශ්‍ර කරන්නේ කලපිංචා තමයි ඒ දාන්නේ අර කැඳට. ඉතින් ඒ නිසා ඒක ඖෂධ කැඳ දානයක් වගේම විස නසන ඖෂධ දානයක් බවට පත් වෙනවා. ඒ වගේ දෙයක් පූජා කළාට පස්සේ විපාක සුළුබඩු නැහැ. ඉතින් මම ওই කරුණු කාරණා කිව්වේ ගෙවල් වලත් ওই ප්‍රශ්න වලින් දුක් විඳින අය ඇති. ඔන්න ඔය මේ පින්කනුත් කරගන්න තමනුත් කොල කොල කැඳ ටිකක් දැන් ගෙවල් වල මිනිස්සු ඉන්න අතරේ පොඩ්ඩක් කරපිංච ගස් තියෙනවනේ. කැඳ ටිකක් හදලා බොන්න. තමන්ටත් ආනිසංස තියෙනවා. දන් දීමෙත් ආනිසංශ තියෙනවා. ඊට පස්සේ ඔන්න කෙනෙක් කැඳ පූජා කරලා ඊට පස්සේ තව කෙනෙක් තලමුරු වටක් පූජා කරලා ඒ කියන්නේ මේ මේ තලගුලි ඊළඟට ඉනපටියක් පූජා කරලා සාමාන්‍යයෙන් ඉනපටියක් පූජා කිරීමේ ආනිසංශ තමයි ඉනපටියෙන් කරන්නේ මේ ඒ සිවුර ඇඳලා ඒ සිවුර ගැට ගන්න එකනේ. එතකොට මෙයාට සංසාරේ හිත විහිරෙන්නේ නැහැ. එකට තියෙනවා කුසල් අරමුණි. ඊළඟට තමයි මෙයාගේ හිතේ ඇති වෙන කුසල් විසිරෙන්නේ නැතුව එකට පිහිටනවා. කුසල් දහන් එකට මිටියක් වගේ මේ පිහිටන්න උපකාරී වෙන පිනක් තමයි ඉන පටි පූජාව. ඊට පස්සේ තියෙනවා අංශකඩයක් පූජා කරලා. ඊළඟට තව එක්කෙනෙක් තියෙනවා අයෝග පට්ටයක් පූජා කරලා. ඒක මොකද්ද කියලා මට විස්තර කරන්න තේරෙන්නේ ඊළඟට තියෙනවා විජිනි පතක් පූජා කරලා ඒ මේ වටාපතක් පූජා කළා ඒ පින් බලෙන් දෙව්ලොව ඊළඟට තල් වටක් තල තමේ තල කොළ වලින් වටාපතක් පූජා කළා මෝර හත්කම් මෝර පිල් මොනර පිල් වලින් වටාපතක් පූජා කරලා ඒ පින් බලෙන් සාමාන්‍යයෙන් වටාපතක් පූජා කිරීමේ ආනිසංස තමයි වටාපතකින් කරන්නේ 10 සංසිඳවන එක මහන්සිය ගෙමන් සංසිඳවන එක. එතකොට ඒකේ විපාක විදියට ඔහුට සසරේ ශරීරයේ දැවිලි ගතිය එන්නේ. රාගගින්න, ද්වේෂගින්න, මෝහගින්න නිවා ගන්න ඒ පින උපකාරී වෙනවා. මේ වටාපත් පූජා කිරීමේ ආනිසංස. මේවා අහලා තිබීමේ වටිනාකම කියන්නේ මම දවසක් එක මේ ආරණ්‍යක ඉද්දී මගේ කුටිය ළඟ මේ මොනරේ එක දවසේ සම්පූර්ණ පිල් කලම හලලා ගිහිල්ලා. මම දන්නේ ඇයි ඒ කියලා. ඊට පස්සේ දැන් මේ ටික එකතු කරලා තියාගත්ත ලස්සනේ වැ. ඊට පස්සේ දැන් මම මේ පොත් කියවනවා. පොත් කියවනකොට මම දැක්කා මොනර පිල් වලින් කරපු වටාපත් කියලා වචනයක් අහලා. ඊට පස්සේ මම ආයේ දෙවිවරුන්ගේ මේ දිව්‍ය ජීවිත ගැන කියවනකොට දැක්කා මේ ඒ දෙවිවරුන්ට පවන් සලන්නේ මොනර වටාපතින් මේ මොනර පිලෙන් කරපු වටාපතින් එන සීතල සුළඟ සුමුදු සුළඟ ඒ දෙවිවරුන්ට වදින්නේ කියලා. අන්න ඒකයි මේවයි කියවපු නිසා මං හිමීට මට තියෙන මා දානේ වළඳලා බත් මත එන වෙලාවට පොඩ්ඩක් එළිය සක්මන් කරලා මං හිමීට අර වටාපතක් හැදුවා. අදලා මහසෑයට පූජා කරගත්තා. එතකොට ජීවිතේට එකපාරක් හරි කරගත්තා. එතකොට ඒ පින මම කළා කළේ මේ මොකද්ද මේක කියවලා තිබ්බ නිසා. හැබැයි ඒ පින් කරනවා කියලා මම දැන් මොනරු හොයාගෙන ගිහලා මොනරුන්ගේ වලගෙල්ලෙන්නේ නැහැ. ලැබිච්ච වෙලාවේ කළා. ආය කරන්නේ නැහැ. ඒ අවස්ථාවක් ලැබිච්ච වෙලාවක කරනවා. නැත්නම් දැන් මේ පින් අහලා මොනරේකට ඉන්න දෙන්නේ නැතුවේ දැන් මිනිස්සු. එහෙම නෙවෙයි මේ වගේ පිනුත් තියෙනවා කියලා කල්පනා කරන්න. ඒ වගේම තව කෙනෙක් ඒ පින කරනවා දැක්කොත් සාදු කියලා අනුමෝදන් වෙන්න. ඒ පිණිස තමයි මේවා කිව්වේ පින්වත්නි. ඊළඟට තියෙනවා චත්ත හාමදාසි කියලා මං කුඩයක් පූජා කරගත්තා. ඔන්න කුඩ පූජාවේ ආනිසංශ ඊළඟට තියෙනවා උපාහනං මම සිරෙප්පු ජෝඩුවක් පූජා කළා. සිරෙප්පු පූජාව යාන වාහන පූජාවට අයිති. යමකින් පහසුවෙන් යා හැකි නම් ඒක යානාවයි. සාමාන්‍ය සිරෙප්පු කුඩ පාලං ඒ දඬු හැරමිටි ඒ ඔක්කොම මම්මාවත් සක්මන් ඒ ඔක්කොම අයිති යාන වාහන පූජාවලට. එකෙන් ගොඩාක් සංසාරේ සැප ලැබෙනවා. ඊළඟට තමයි දැන් අපි ගත්තොත් එහෙම පාවහම් පූජාව එක රහතන් වහන්සේ නමක් කියනවා කලින් ජීවිතේ මම කරගත්ත පින මේකයි කියනවා. ඒ තමයි ඒ ඒ ස්වාමීන් වහන්සේ කලින් ජීවිතේ ඉඳලා තියෙනවා මේ එක උපාසකයෙක් වෙලා යාගේ පුතා පසේ බුදු වෙලා. ඊට පස්සේ තමන්ගේ පුතා හොයාගෙන යනකොට ඒ පසේ බුදුරජාන් වහන්සේ පාරේ අවුවේ වඩිනවා. වරිනෝට ඉක්මනට අර උපාසක මහත්තයා තමන්ගේ පාවාන් දෙක ගලවලා අර ස්වාමීන් වහන්සේ ඉස්සරහා තියලා පූජා කළා. පූජා කරනකොටම හිතුවා එම්බා පාවාන් සංගල නුඹද මාව දුකෙන් නිදහස් කරත්වා. එම්බා පාවාන් සංගල නොබ මාව නිවනට රැගෙන යත්වා. ඒ රහතන් වහන්සේ කියනවා පුදුමයි කියනවා. ඒ පින් බලයට මං සුගතිය ඉපදුනා. දැන් මේ ජීවිතේ මං නිවන් දැක්කේ ඒ පිනට කියනවා. පුදුම සාගත පිටා. කකුල් පැලෙනේවා, පවේ පයේ තියෙන වේදනා, දන හිස්වල වේදනා, ඇවිද ගන්න බැරි ප්‍රශ්න, ඒ කර්ම යට යනවා කියනවා පාවහම් පූජාවෙන්. ඊට පස්සේ තියෙනවා ඡත්‍ර පූජාව කුඩ දැන් බලන්න අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලාම කරපු පින තමයි පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේ දැක්ක ගමම රත්තරන් කුඩයක් අල්ලලා තියෙනවා හිසට අවුවෙන් පීඩා නොවෙන්න. චත්තම් මහන්තං යථාවාස කාලේ කියනෝනේ ධර්මයේට වැස්ස කාලෙට ලොකු කුඩයක් වගේ මේ ධර්මයේ කියලා. ඉතින් අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ මේ බුද්ධ ශාසනයේ ධර්ම චත්‍රය ඇල්ලුවා නේද? ධර්මයේ දරාගත්තා නේද? ඉස්සල්ලාම කළා තියෙන්නේ චත්‍ර පූජාව. ඉතින් ඒ නිසා ඔය මුතු කුඩ පූජා ගැන චත්‍ර කියලා කියන්නේ උපාහන දැන් ඡාත්‍ර පූජා අනිසංස තමයි දහමේ පිහිට ලැබෙනවා කියන එක. කෙලෙස් වලින් තැවි තැවි ඉන්නේ. පසු තැවි තැවි ඉන්නේ කියන ඒ පින්කමේ ආනුභාවයට. ඊට පස්සේ තියෙනවා පූවන් පූවන් කියලා කියන්නේ කැවුම් පූජා කරලා. ඊළඟට මෝදකම්. දැන් කැවුම් පූජාවේ තියෙනවා එක එක විදිහට මොන් කැවුම් තියෙනවා, දිය කැවුම් තියෙනවා, කොණ්ඩ කැවුම් තියෙනවා, එක එක කැවුම් තියෙනවා. සමහර තියෙනවා පැණි කැවුම් කියලා තියෙනවා. කැවුම් වලට පැණි දාලා එක එක විදිහට සමහරවට කැවුම් අස්සට මේ පොල් පැණි දාලා මේ මේ ඒ විදිහට දෙනවා එක එක විදිහට කැවුම් හදලා තියෙනවා. ඉතින් එක එක පින්කම් ඒ කාලේ කරගෙන තියෙනවා. ඊට පස්සේ මෝදකම් අග්ගලාවක් පූජා කළා. හාල් පිටි අග්ගලා. ඉතින් කියනවා ඔන්න ওই විදිහට තමයි කියනවා. දැන් මං හිතන විදිහට මම මේක ගණන් කළේ නෑ 36 දිනකගේ විස්තර ඇති. ඉතින් කියනවා මේ විදියට තමයි පින් කරගත්තේ මොග්ගල්ලානයන් වහන්සේ කියලා කියනවා මේ දිව්‍යාංගනාව ටික ගුත්තිල පණිතුමාටත් මොන ගහිලා තියෙනවා ඉතින් මේ විදිහට පින් දහම් කරගෙන ඒ සියලු දෙනා සැපයටපත් වෙලා සිටිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මොග්ගල්ලාන ඒ ඒ විස්තර දැනගත්ත ගුත්තිල පඬිතුමා ඒ විස්තර ටික ඇවිල්ලා මනුස්ස ලෝකෙත් සියලු දෙනාට කියලා ගොඩාක් පින් දහම් කරගෙන ඒ ගුත්තිල පඬිතුමා දෙව්ලොව ඉපදුනා කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ නිසා තමයි ගුත්තිල විමානවත්ව කියලා තියෙන්නේ. ඉතින් මේ දේශනාව හොඳට අහගෙන හොඳට නුවණින් විමසන්න ඇති කියලා මම හිතනවා. ගොඩාක් පින් කරගන්න අවස්ථාව තියෙනවා පින්වතුන්ට. ඉතින් අවස්ථාව හිතේ තියාගෙන ඉන්න අවස්ථාවක් ලැබුණොත් මේ ඒ ලැබෙන අවස්ථාවේ කරගන්න තියෙන මගහැර ගන්න එපා. මොකද හැම පිනක් අවසානයේම සිහි කරන්න මේ පින් බලයෙන් දුකෙන් නිදහස් වෙන්න ලැබේවා කියලා. මේ පින් බලයෙන් සීල් ගුණ දන් හොඳට ආරක්ෂා කරගන්න ලැබේවා කියලා. මේ පින් බලයෙන් සත්පුරුෂය ඇසුරු කරන් ලැබේවා කියලා. මේ පින් බලයෙන් සත්පුරුෂය යම් තැනකද මාගේ උපත එතන වේවා කියලා හිතන්න. ඉතින් ඒ වගේ හොඳ ප්‍රාර්ථනා ඇති කරගන්න. ඔයාලගේ ජීවිතේ පිනෙන් පිරේවා, යහපත් පැතුමෙන් පිරේවා, නිවනින් සැනසෙත්වා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වතුනි අද දවසේ දිවසින් දුටු දෙව්ලොව සැප උතුම් දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ පින්වත් පීජී ප්‍රසන්න කුමාර මහත්මයා සහ KW සෝමාවතී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා මේ පින්වතුන්ගේ මූලික අරමුණ සියක් නමක් සංඝයාට දානයක් පූජා කර ගැනීමේ කැමැත්ත තියෙන ඕන දැන් ඒ දානෙට පූජා කරන්න පිරිකර එහෙම ගොඩාක් විස්තර දැන් අද දේශනාවෙන් අහගන්න ලැබුණා. ඉතින් ඒ නිසා හොඳට මේ පින්කම කරගන්න. ඉතින් අපි අද දවසේ මේ ධර්ම දාණයෙන් රැස් කරගන්න පින අපි සියලු දෙනා මේ පින්වතුන්ට ආශිර්වාද කරනවා. මේ පින්කම් සුවසේ කරගන්න තුනුරන්ගේ ආශිර්වාදේ දෙවියන්ගේ රැකවරණේ සැලසේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම මේ අනන්ත අප්‍රමාණ පුණ්‍යානුභව බලය ඒකාන්තයෙන් අනුමෝදන් වෙත්වා පින්වත්නි සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට දෙවිවරු දිව්‍ය සැපයෙන් සැපයටපත් වෙලා තව තවත් මේ ගෞතම බුද්ධ ශාසනය මේ සංගරුවනත් සියලු දෙනාත් ආරක්ෂා කරත්වා විශේෂයෙන් ලක්දෙරණේ ලෝකේ ව්‍යසනයක්ව පවතින මේ පැවතුන මේ කොරෝනා වසංගතේ දුරින්ම දුර වෙලා මේ ව්‍යසන දුරින්ම දුර වෙලා මනුස්ස වර්ගයාට සිත යහපත සැනසෙල්ල රැකවරණය ඒකාන්තයෙන් සැලසේවා කියලා දිවරුන්ට පින් දෙමින් ලෝකිතත් සිත ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මිය පරලෝකීය සියලු ඥාතීන් පරලෝක සැපයටපත් වේවා කියලා අපි පින් පමුණුවනවා. ඒ වගේම මේ පින් දහම් කුසල් දහම් ගැන අපිට අහගන්න ලැබෙන්නේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙලා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලා අනගාരികා මෑණිවරු පැවිදි අපේක්ෂක දූපතුන් මේ පින් බලයෙන් ධර්මාවබෝධය ලබත්වා. ඒ වගේම පින්වත් පී.ජී. ප්‍රසන්න කුමාර මහත්මයා සහ කේ.ඩබ්ලිව්. සෝමාවතී මහත්මියට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැපසැලසේවා ජීවිතේ පිනෙන් කුසලෙන් පිරේවා අද දවසේ කළ ධර්ම දානීය පින ඔබට ඒකාන්තයෙන් සසර දුකෙන් නිදහස් වෙන්න උපකාර වේවා කියලා පින් පමුණුවනවා. ඔබ සියලු දෙනාටත් මව දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් සද්ධා රූප වාහිනිය ලක්විරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයට ඒ වගේම දායකත්ව සපයන සියලු දෙනාට පින් සිදු වේවා. අපි කාටත් සසර දුකෙන් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරමීමට ශ්‍රතා YouTube චැනලේ සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණු ඔබන්න.